දේශනාව පවත්වනු ලබන්නේ. නිසිකල විස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ නිසිකල විස්තරණ වදනකදී යෝගා විදක දිව්‍ය ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ.

ඉන්නකේතිතාන භූතන්ති තසාවාසාගාවානනසේසා ජීවාවා ඊමන්තාවා මජ්ජිමාරස්සකා මුකතුරා ඉක්තාවා ඊදවත්නිතා යේච දුරේ වසන්ති අවිදූ භූතාවා සම්භවී සීවා සබ්බේ සත්තා පවන්තු දුකේ තක්කාති සම්මේ ලෝකාවස මහා සංඝයාත්මය අවසරයි මේ ඊමාසි උපාසනාවට සම්බන්ධ කරන්නේ සතිපතා රාස්ත සංගාමිකයක් දෙකකින් පවත්වාගෙන ඉන්න ධර්ම දේශනා මාලාවට මාස්කාසින් තියාගත්තේ සම්මීමේ සූත්‍රය සුඛී කාපේ හදාන්නේ අපි මසුරුත්‍ය. අපි මේ වෙනකොට දේශනා වර්ධාතක් පවත්වලා තියෙනවා. ඒ වෙනකොට අත්වාසීන සූත්‍රයේ උදාහරණ ලෝකාවතර පිළිතකට අවශ්‍ය කරන කාරණා සාකච්ඡා කරන්න යෙදුණා. ජීවාරේ භාගවින් වාරේ සත්‍ය සත්‍තා සත්‍ය සත්‍තා බලංක සුඛ සත්‍තා කියන ඒ සිල් සත්‍යයන් කෙරෙහි මෛත්‍රී වැඩි වීම අධ්‍යය අපි පිළිගන්නවා. ඇත්තට මේ සූත්‍රයට මෛත්‍රී මෙත්ත සූත්‍ර කියන නම ඇවිල්ලා තියෙනවා. ඒ සබ්බේ සත්තා භවං සුඛි සත්තා කියන කොටස ඉවරලා තියෙනවා. නමුත් මේ ඉතිපත් කිරීමේ ස්වභාවය අපේ මේ නිස්සාරණේ වාගේ වැඩ පිළිවෙලකට ඉතාමත්ම අර්ථ ගන්නවන සුළුයි. ඒ මොකද සම්පදායන කුල මෛත්‍රියක් පවත්නකොට අපි ජීවිතය මතක් කරගත්තා වගේ ප්‍රධාන වශයෙන්ම තමන් සත්‍යයේව සාක්ෂියක් වශයෙන් තියාගෙන තමා ඉදිරි උපාවතර ධ්‍යාන සඳහා කරන භාවනාවේ සම්පදායන කුල කියන්නේ ඒ සඳහා අහං අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනිගෝ හෝමි සුචියත්තාන පරිහරාමි කියන ඒ අදහස තමයි පොදු උපදේශය වෙන්නේ. ඔන්නේ පයිලට් එකේ මානසික කායික රෝගයන්පත් වෙනවා මානසික රෝගයන් මානසික රෝගයන්පත් වෙනවා. සපුවා ජීවිතේ සුවන්නේ සුවසේ පරිහරණය කරන්නේ කියනවා. අනුන් පද හතර සමත භාවනා ක්‍රමය ඉරතන් සඳහා මුල් කරගත්ත සමත යාගේ යෝගාචරය සඳහා මේ තමයි පොදු සම්මත කරනවා. ඊට සාපේක්ෂව විපස්සනා වූවක් ඇත්තා වූ සති සම්පජඤ්ඤය ඉස්සර කරගත්තා වූ නැත්නම් අපි එය භාවනාවක් වශයෙන් නැත්නම් මෛත්‍රිය මුන්තාවචන භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන් කියන්නේ භාවනාවකින් ලැබෙන ආනන්දය වෙන හිත සමාධියට කියන්නේ මේ මෛත්‍රිය තුලින් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක තමයි අපි ගිය දේශනාවේ අත්තරම වැඩි කරලා උපලෝක කළා මතක කරගන්නවා කියන්නේ. අන්නේ සඳහා මම වෛතන සිත්ෙන්වා මම කායික සෝයන් සුවපත් වෙනවා මානසික සෝයන් සුවපත් වෙනවා ලැබුවා වූ ජීවිතේ පරිහරණය කරන්න ඉක්මවා කියන ඒ වාගේ කුතු අපේ අනුමත මම හැකි සංඥාව දෙකේමා සක්කෝ උපයෝජකෝ දුවිතර විචුරුත් වඩා විචුරු කුජලේ දෙමා අමුදු අනතිමානි මුතු කුජලේ දෙමා මාන මත නැති කුජලේ දෙමා කියලා අර කියනවා යෝගාවචර සතිදාහතර එකතු වෙනකොට මේක එක්කෝ අවේනෝමී කියන පදෙට සුදු වෙනවා, ගැඹුරු වෙනවා, ලැබියාවක් ගන්නවා. එහෙම නැත්නම් මේ වාගේම වගේ මේ වාගේම නැත්නම් එහෙම නැත්නම් කායික රෝග නැත්ෙක් බවපත් වෙනවා. කායික රෝග දුරුවන් කරන්නත් හේතු වෙනවා. ඒ වගේම මානසික රෝග දුරුවන් කරන්නත් හේතු වෙනවා. සතුරාවු ජීවිතයේ සුවේ පරිහරණය කරන්න බාරපත් වෙනවා. ඒක නිසා මේ සත්ව විචෝච සෝචෝච සෝච මුදු අනතිමානි සන්තුෂ්ඨක සුපර අප්‍රතිච්ඡාදී මේ ගුණ 14 සක්‍රිය මෛත්‍රිය නැත්නම් මෛත්‍රී කාය කර්ම මේ මෛත්‍රී කාය කර්ම වශයෙන් මම ඇති සංඥාවත් එක්කමා කියනකොට එහෙම නැත්නම් උතු එදිචු වඩාරිජු කුකලේ සුපටිපන්න සුපටිපන්න කුකලේ එක්කමා කියන අදහසින් හෝ අර කියන ගුණ මොනවා හරි වඩාගෙන යනකොට මේ කුත්‍රයා මෛත්‍රී අභ්‍යන්තර වශයෙන් වැඩ කරන කුත්‍රයෙක් විතරක් නෙවෙයි අපි සාමතක් කරගත්ත විදිහට බාහිර එකත් අනිවාර්යයෙන්ම මේ පුරුෂවරු හිතන කුත්‍රයෙක් පාඩපත් වෙනවා. ඒක නිසා මේ පළවෙනි ගුණ 14 ඉස්සර කරන විශේෂයෙන්ම අත්තකතාචාරින් වහන්සේලා සඳහන් කරන්නේ මේ සක්කෝ විමුක්ත සූජිතාදී ගුණ ටික වඩා වර්ධනය කරනකොට ඒකෙන් ඉතින් උපචාර අප්‍රණා සමාධියක ශේන් තෝරන බැලුවේ කියලා. මනමින් සමිත වශයෙන් රූපාකර ධානය සඳහා කරනකොට විචාර සමාධිය වශයෙන් සඳහන් කරන්නේ තමන්ට තමන් මෛත්‍රී කරනකොට අදාකත් නැතිකේ මෙලෙක් ගැටයක් දුක්පත්යක් තමන් කෙරේ පහළ වෙනවා. ඒ විදිහට මිත්‍යත්වයක් මෙලෙක් ගැටයක් තමන් කෙරේ පහළ වෙලා හොඳටම හිත කර්මන්නේ වෙනකොට ඒ හිත කර්මන්නේ වෙච්ච මෛත්‍රී පිළිච්ච හිත සර්වභාවනීය ගුරුවරයෙක් විසින් යොමු කරනවා. සර්වභාවනීය කල්යාණ මිත්‍රයෙක් විසින් සත්‍යයේ ක්‍රිය යොමු කරනවා. ඒ යොමු කරවීමේදී තමන්ගේ අර වැටුණා වූ මිත්‍රත්වය, මෙලෙක් ගතිය, බුදුරජාණන් ගුණය වඩා වර්ධනය වෙනවා නම් එක ගුරුවරයෙක් ගුරු මණ්ඩලයක් විසින් ඒ හිත කතෝරකොට පුළුවන් වෙනවා ආපනාවකට බස ගන්න නැත්නම් ප්‍රථම ධානයේට බස ගන්න. ඒකයි සංක ක්‍රමය. දැන් මෙතනදී සක්කෝ විදුන්ද සෝන්දෝචේ කියනාමේ ගුණ 14 මාන 15 කරලා දෙනවා. ගුණ ටික වැඩෙනකොට ඉතේම ඒ කුතුහලයේ මෛත්‍රී කාය කර්මය අනනුත් මෛත්‍රී පිළිලා ඒ රූපාවචර වශයෙන් ගන්නා වූ එකම ධ්‍යාන අර්පණාවට වගේ අර්පණාවටමට හිත තනනවා. ඒ තනවලට පස්සේ රූපාවචර ධ්‍යාන වැඩි කෙනෙක් ඒ මෛත්‍රී විකෝණය කරනවා. තමාසේ ප්‍රියුක්ලයන් වශයෙන්, පච්චත්තබුක්ලයන් වශයෙන්, වේදීකුක්ලයන් වශයෙන් ඒ හැම කෙනෙකුටම මෛත්‍රී විකෝණය කරන්නේ නිදාගැනීම, අතුරුවා හැදීම කරලා මේ තියෙන සීමාවක්. මමය අන්‍ය කියන සීමාව. මමය හිත ප්‍රිය පුද්ගලයන් අතර වෙන සීමාව. මමය හිතය මධ්‍යස්ථය. මමය හිතේ මධ්‍යස්ථය. වෛදීසනව සීමාවල් කඩදාන් කරට යනවා. ආන් මේ වගේ තත්ත්වයක් තමයි මේ සත්වෝඩු උපසුරුතුන්ට ආදී මේ සත්‍යයේ සංකල්පයන්ට අවුල විපස්සනාවට විසඳුම් කරගන්න පුළුවන්. මේ ගුණ ටික වඩනකොට සිද්ධ වෙන සීලය. ඒ නිසා සබ්බේ සත්තා භවන්තු සුඛිතා කියන අර ගුණ කාන්තරේ වුණාට පස්සේ සියලු සත්‍යන් විසේ අනුෝධිසෝ කාර්යය. ඒ නිසා වෙන්කොට සිවසෙන් පුනවසෙන් නැතුව ප්‍රභුයි නකුදේසා අනුෝධිස වශයෙන් සබ්බේ සත්තා කියලා ගන්න. ඒකම නැවතත් තහවුරු කිරීම සඳහා සමථ ධානයේ කෙරෙනා වූ ඕදිසෝ අනෝදිසෝ වශයෙන් කලාව දක්වන ගතියට සමාන්තර කරලැක්කීමක් වශයෙන් අද ඉදිරියෙන් තියාගත්තා වූ කාතාව ඒකේසු පාන භූතත්ති සාවා භාරාව අනවසීය. යම්නි කාණේ භූතයක් සත්‍යල පත්‍ත්‍ති කෙනෙක් වෙනවනම් ඒකේසු පාන භූතත්ති සාවා භාරාව. ත්‍රස්ත බලපත් වෙනා වූ සම්පයත අනුචලේ බයින්නට කරන්නා වූ අශේත බුද්ධයන් දේවා ආය නැතුව සාවර භාවයටපත් වුණා වූ සීක ආර්යයන් වහන්සේලා වේවා මේ සියලු දෙනාටම මේ මෛත්‍රී වේවා කියලා දැන් උදෙසා අරතිහාම උපාවතර ධ්‍යානකල් සමස්වාසී කරනකොට සිද්ධුලිස දේව මනුස්ස ඉනිපාත කාර්ය වශයෙන් කියන කොටස් වලට කඩකලා මෛත්‍රී කරන උදෙසා උදෙසා කාර්යය කියනවා උදේසා කියන කොටස වශයෙන් උදේසාමයි පිටතුරුන. අනිත් වගේ උදේසා කිරීමක් අද වෙනසුත්තේ සඳහන් වෙනවා. ධාරාව තසාව. තස්වන්නා වූ තස්වන්නා වූ කියනවා කියන දෙකම. ඒකේචි පාණ භූතති සතාව ධාරාව අනවශේෂා. ඒ විදිහට ධාවර ශාස්ත්‍රඥා වූ ධාරවල සිටිනා වූ කියන ඒ කොටසේ වෙනසක් ඇතුළ මේ මෛත්‍රී පතරන්න පුළුවන්. දීගාවායේ නාන්තාවා මජ්ජිමා රස්ස අනුකතුල දික්සත්තු රස්ස දීප කියලා කියන දීක රස්ස කියලා කියන කිති දීගාවා සංවා දීකේති පාණ භූතත්ති තසාව ආරාව අනවශේෂා දීගාවා නාන්තාවා මජ්ජිමා දීක සත්තු මජ්ජසත්තු චුතිසත්තු රස්ස දීගාවා මජ්ජිමා රස්සංවා කා අනුකම් සාම අනු සූක්ෂම අනුක දර්ශන වලින් බලන්න ඕන තරම් අනුකසත්තු. අච්චිමාරස්ස අනුකච්චුල මාතසත්තු. මේ මේකට හොඳ ලස්සන විදක් නේද අසල කටු අපි කියනවා පුළුවන් කියනවා. ඒ ජීවිතයක් විදියට මහ භූතේ ඉන්නවා. කිමින්ගලාදී කාල සත්තු දක්වනවා. ඒ වගේම ඔය වාරි සත්තු. මේ විදිහට කොටස් වල දක්වනවා කොහොමද? ඒ උපසාකරණයක් වෙන දෙන්න ජීක මැද කොට අනුක චූල අනුක කියන සුදා චූල ජන්ම මේ ආදී සෑම කොටසකම අර විදිහට පයිච්චේ පැස්වීමක් මේ කියන්නේ ඒ උගන්වලමයි අන්තිමට මාතාය කාණියම් කනායසයි මනුරක්ෂේ කියන විදිහට කරුණ මරක් තමයි කුඳුන් උත්සාහ කෙරේ උත්තමාත් බයයිතර මරණයකදී හැර අත්හරින වේදනකින් සායිසෝ දරුවන් බලා ගන්නසේ සෑම සත්‍යයක් විශේෂයෙන්ම මෙයා අයින් කරලා වැඩ කරන්න පුළුවන් කිසිවක් නැතුව එයා හදා ගන්න ඕනේ කියන අදහස මේ මගේ දරුවෝ කියන අදහසින් වැඩකට තරමටම අර සක්ක හැකි සංඥා පහර කරගන්න. යම් වෙලාවක අපිට හිතෙනවා නම් මේ බුද්ධිලත් එක බෑ කියලා එහෙනම් ඒක බෑ තමයි ඉස්සරහට තමයි. ඒක හැකි සංඥාවක් නැති කරනවා. උදේසෙන් මුචි කියන එක ගැතිය කියලා කියන්නේ යම් කිසි වැඩකට බහිල කොටක් දැසල පස්සේ ඒ කරන වැඩේ වඩ වඩා සූක්ෂම වඩ වඩා සිවුම් භාවයට පත් කරගෙන යන දැනසුව පටන් ගන්න කොච්චරම දේශීය බලාපොරොත්තු වෙනවා නම් එන්නත් වැඩක් කිසිසේත් පටන් ගන්න ඇති කෙනාට ඒ තමන්ගේ ගති ගුණ වඩා සිවුම් සිවුම් තත්ත්වයට පත් කරගන්න අමාරුයි. ඒකට ඒ විදිහට දීර්ඝ සත්‍යක විතරයි මට පුළුවන් මට්ටක වාස්තුක කියන්නේ ඉඳී. මට්ටක වාස්තුක විතරක් පුළුවන් නට ඒක වාස්තුක බෑ. පුංචි සතුත් එක්ක බලන ලොකු සතුත් එක්ක ආනේ විදිහේ තේරුම් ගේරුම් එන්නේ ඒ සක්කෝ ගුණේ නැති වෙනකොට උපසූ ගුණේ ගුණ නැති වෙනකොට මුදු අන්තිමානී ගුණ නැති වෙනකොට ඒ නිසා වැඩ කරන්නේ නැත්නම් වැඩට ගැස්සේ නැත්නම් මේ මෛත්‍රිය කරක් යොමුතුන් වෙනවල නැත්නම් අපි උපමට්ටම් කරගන්නවා කියන කියනවා ඒ නිසා බලපෑම ලස්සන ඉහළ තියෙනවා ඒ දේ මන්ට අදින්න ස්වාමීන් වහන්සේ මේ මහානාරි ස්වාමීන් වහන්සේලා ඔත්තන ඉන්නවද කියලා හොයන්න අමාරුයි කියලා. ඒ මොකද චොක්ෂන්ට සමාජයත් දීලා තියෙන්නේ මේ පන්සලේ ඉන්න ආගම විතරක් වැඩ. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ මුදල්ලට ගන්නත් තාන්තාවක්ෂේ බාරද සමාජ ජීවිතේ මුලට ලෝකයට දෙනවා. නමුත් අර අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා මේ වැඩට නොගසින නිසා අර විදිහට මනින්න ගිරට අමාරුයි. බාහිර ලෝකයට ගන්න අඩු නිසා නමුත් අරන්නේ ඇතුළේ ඉන්න බලනකොට නම් එහෙම හිතෙන්නේ නැහැ. ඇතුළේ ඉන්න බලනකොට කුච්චක තෝපේ ඉඳ තියෙනවා. ඇතුළේ ඉන්න කල්ගේ වැඩ තියෙනවා. මොකද වැඩ නැහැ. මාගේ දරක වැඩ තියෙනවා. ඒක කරන්නේ යනකොට වරින් වර චිත්තන ගති පහළ වෙනවා. වරින් වර සාන්ත ගති ඇති කරනවා. වරින් වර වරින් වර රුස්නා ගති පහළ වෙනවා. වරින් වර ඒ කීමනාප ගති පහළ වෙනවා. ඉච්ඡා අනිච්ච ගති පහළ වෙනවා. ඒ නිසා වැඩ කරන කෙනාගේ අනුපාඩුකම් දක්වන්න පුළුවන්. නිසා මෛත්‍රිය කියලා කියන්නේ ක්‍රියාකාරී ක්‍රියාවක් කළ හැකි සිල් සත්‍යයන් කෙරෙහිම ක්‍රියාවක් වෙන්න පුළුවන් චෛතසිකය. ඒ චෛතසිකයේ ක්‍රියාවක් වෙන්න වෙන්න තමයි මේ කුජලයට වඩා අස්ථාවක් කර දෙන්නේ එකක් කර දෙන්නේ තමන් තුළ ඇති සංඥාව තියෙනවා කවුරුත් එක්ක වැඩ කරන කවුරුත් එක්ක ඉන්න පුළුවන් සත්‍යාව තියෙනවා. ඉතින් සූදුකේ කියන අනුමුතුන් තිමාලිකෝ කියනවා කියන්නේ සැක ගන්න පුළුවන්. නමුත් මේකේ තාමත් නැහැ. ආශ්‍රිතනක වෙන භයානක පැත්ත තමයි ඊගාටි වෙන කෙනෙක් වෙනවා කියොත් ඔය කියන මෛත්‍රී දෙන්නට අරණ්‍යක සමාජය තුළ නැති බව, ගුරුකාවචරයන් තුළ නැති බව ඒකදී බලන්න කියලා. මේක අවශ්‍ය නැති නිසා කරණීයම් අත්ස කුසලයෙන් කියනවාට මුළු පද දෙකම කිච්චු කර ගන්නවා නම් ස්වාර්ථය, සදත්තය, සත්‍යය සිතරගන්න කෙනාට යැදෙට යනකොට ගැටුම් හැකි සංඥාව බැරි වෙලා තමයි ගන්න තියෙන්නේ. උපසම් කුසුම නැතුව පටන් ගන්නවට මම නැස වෙන කටි මුතුවන සීමානු නැතුව මොළ මොළ කටි පහල වෙනවා නම් දැනගන්න තියෙන්නේ එක්කෝ Taman ධානිලා එක්කෝ ධානිලා එතකොට මේ අද අපි මතු කරගන්න හදන සූත්‍රයේදී දෙන්න දෙනවා ඔයගේ බැහැගෙන යනකොට දැනටවත් බැහැගෙන යනකොට ඉස්සරහට බලාපොරොත්තු ඇති කරගන්න ඇති සර්වඥාන්සේගේ සර්වදාඥාණයෙන් දෙලිච්ච උපදේශ පන්තිය. ඒකට කන්දින සූත්‍රයෙන් නෙමෙයි සාධන සූත්‍රයක් වශයෙන් මේ පාදේනාවෙත් කරපු ජීතෙන් සංවිධානයේ සදාන් වෙන මෙත්ත සූත්‍රය මම අද හිතාගත්ත සාකච්ඡා කරනවා හොඳයි. ඒක ඇත්තටම අවුරුදු ගාණක් මේ සූත්‍රයක් මේ සූත්‍රේ වක්‍රාණේ සාකච්ඡා කරන සූත්‍රයේ මේ සමථ භාවනා දෙක අතර මැද වෛත්‍යහ ගමන කරන කියන ස්වර්ණවේ දණ්ඩා ස්වර්ණවේ පාලනය මේ පිළිබඳව මම කීපවතා අහලා තිබුණා මෙච්චර දේශනා කරලා තිබුණා මෙච්චර මාතෘකාවට අදාළව ප්‍රායෝගිකව වගේ විකට වැදිලා තිබුණේ ඉතින් මම හිතනවාද ඒක ඉදිරිපත් කරගන්නේ කියලා මොකක්ද අපි දැන් මේ සූත්‍රය ඉදිරිපත් කරගන්න ඉස්සරහට කරගත්ත වාතාවරණය අපි අරන්‍ය වාසීව එන භාවනා කරනවා අපි හිතුවට වැඩි වැඩ රාජකාරී ගොඩාක් අපිට කරන්න වෙලා තියෙනවා සාධනාවක් වෙලා තියෙනවා කුස්සරණ වැඩ. ඒ කුස්සරණ වැඩ කරනකොට කුස්සරණ චිත්ත බොහොමනස්සේ පහළ වෙනවා වැඩ ඉෂ්ට චිත්ත වෙන්නේ නැති වෙනවා. ඒකට අපි දන්නවා අපි මෛත්‍රී බින්දු මෙතනයි මුලවලා තියෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන් නමුත් ඒකෙත් නියමනාර දර්ශනයක් විදිහට අපිට ඉදිරියට තියෙනවා. ඒ වෙන්නේ මොකද? අසවලාගේ දෝෂේ, කාලයේ දෝෂේ, තෙන්ජේ දෝෂේ, රජේ දෝෂේ වශයෙන් අපි එක එක කරනට කොහොම කරවන්න දෙන්නවා එහෙම නැත්නම් ඉතින් අපිට අමාරුයි අපේ මානසිකත්වය සම්බර කරගන්න. අන්න එවැනි අවංක විශේෂකාර කෙනෙකුට මේ සංයුත්නිකාය දක්වන මෙත්ත සූත්‍රය විනාතයෙන් මුචිකත් කරන්නේ නම් උදේට හරවලා අපිට වැඩ ගන්න පුළුවන් වාසිය ගන්න පුළුවන්. ඒකා තේරුම් ගන්න ඕනේ. පූර්ණයෙන් කරන ලද ආනාපානසති භාවනාවක් හෝ දින භාවනාවකින් ඇතිකරගත්තු සම්සරණ ආදී පස්සේ මෛත්‍රී ධ්‍යාන කරන සමත ක්‍රමයේ දැනගෙන හෝ වේවා ඒක නැත්තම් සුද්ධ වශයෙන්ම විපස්සනාවේ සක්‍රෝ මුත සුද්ධ විචාකී ගුණ වශයෙන් දුරු කරගත්ත ඇති කරගත්ත මෛත්‍රියක් හෝ වේවා අතන යම් ප්‍රමාණයකට කියනවා මේකේ කන බාල වෙලා නැති ඒක දැඩි වෙලා නැති ඒක කන්නේ වැටෙනවා නැති කොහොමදන් වෙලා නැති කියලා හිතනවා නම් අන්න ඒකට එක්ටි භාවන තුළින් නිවන් දක්වා නිවන් දක්ෂිතන් දක්වාම පාර පෙන්නේ ඒ මෙත්ත සූත්‍රය මොකක්ද ඒ නික්ක සූත්‍රයේ ඇතුළත් පදනම නැත්නම් ඒක ඉතිහාස කතාව දිහා බලනකොට ඉඳන් දිහා බලනකොට ඒක බොහොම විචිත්‍ර විදිහට තේරාවේ වෙනවද කල්පනා සූත්‍රයක්. ඒක මොකද ස්වාමීන් වහන්සේලා පිළිදාක් සිතාදේවා. සිතාදේව බලනකොට ඒ දවසේ ඒ සමන් සාමාන්‍ය වර්ග වේලාවට කල්ලතුම එලි පැලා. ඒ නිසා පින්න පාට කියන්න තරම් වේලා නැතිව. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා ළඟ තියෙන අන්‍ය තීර්ථ භාරාමිකට යන සරත්වල කිච්චෝ. එදින ඊට පස්සේ යතුරුම ආදරව ඒ බින් පාති වන්නේ සර්වජ්‍ය ශ්‍රාවකයන් වහන්සේලා පිළිගනගෙන කතා කරන අනුමෝදයි ඇවැත්ටි. උභාන්සේලාගේ තාසේ සුභාන්සේලාගේ තාස්තුන් වහන්සේහි මෛත්‍රී චේතෝ කියන කතා කරන නේද? ඒක දිශාවක්, දිශාවක්, තුන් දිශාවක්, හතර දිශාවක්, දෙහත දිශා, අනුදිශා ආදී වශයෙන් දස දිශාවට පැතිරීම කතා කරන නේද? ඒ වගේම ප්‍රාන්සේලාගේ රාශියේ රාසුන් වංශයේ සම්මා භාවනා මුචිතා භාවනා උපේක්ඛා භාවනා කියලා මේ හතර සාකච්ඡා කරන නේද ඒකෙන් මේ නැතිනවලිසුන්ට උසස් කොටසක් කරනවා නේද අයිස්මති අපේ රාසුන් වංශෙත් ඒකම කරනවා ඒ රාසුන් වංශලා අපේ දේශන පවත්වනවා මෛත්‍රී භාවනා අනුසංසිතින මුචිතාවේ භාවනාවේ උපේක්ෂාව ඒ කියන්නේ ඈතල් දෙවියන්ට ඒ මෙත්තා චේතෝ විමුක්තිය ඒ අපි කරන අපේ සාසුනාග අතුගන්නා දෙවියන්ගේ කිසි වෙනසක් නැහැ. බලන්න යාම අපි දෙවියන්ට උඩට එකම සාසනෙ වගේ නේද කියලා. මේ ස්වාමීන් වහන්සේලා රාජ්‍ය චිත්තක පාරිභාෂය කරනවා කියලා මේ කතාවක් කරනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒකට පසුත්තර දුන්නට අවසාන මොහොතේක දෙන්නේ. ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. අකමැති වෙන්නේ නැහැ. මුන් කියලා මගේ නතර කරලා පින්වාදය. පින්වාදයට කල්පනා කරන මේ විදිහට සර්වඥාන්විත මතක් කරලා දෙන්න. ඔක සර්වඥා සිටියේ තිබුණ දෝෂලාපීත් වගේ සදාගෙන පින්වාදයෙන් පස්සේ සර්වඥාන්විත ගයිද ඉස්තරී කිනාතරයි ස්වාමීන් වහන්සේ අපි පින්වාද කාලේ හදිම නිසා අපි අන්නේ තීත් එක පරිපාලනය ආරම්භ කියා. ඒත් එක්ක අපි මෙන්න මේ විදිහේ සතුරු නාමීචක් ඇති වුණා. ඒත් මෙන්න මේ විදිහට පරිචි භාවනා මුදිතා සරුණා මුදිතා ශික්ෂාවේ ඉලක්කම් කරන දේ එන්න මේ විස්තර කරා සෝමාංශයේ දේශනාවත් ඒකේ අතර තියෙන වෙනස පිළිබඳව අපි ප්‍රශ්න කළා මුළු මේ ශීල ධර්මයේ සායක විනාව ධර්ම සාදු වහන්සේගෙන මේක හරදන ගන්න ඕන නිසා අපි නිස්සද්ද වුණා මේක පිළිගත් ප්‍රඥාවෙන් විශ්ෂේපින් කියලා කලින් නැහැ වහන්සේ ආධුර නිසා සාකරන සම්බන්ධ නැති මේක කොහොමද දැනගෙන සර්වඥ මතක් කරනවා ආදී යම් කිසි කෙනෙක් සර්වඥ වහන්සේ දේශනා කරන වගේම අපේ ශාසනයේ මෛත්‍රිය තියෙනවා මුදිතා කියනවා කරුණාව තියෙනවා මුදිතා කියන උපේක්ෂාව කියනවා කියලා කියනවා නේද? උඹලා ඒ වගේ කෙනෙක්ගෙන් මෙන්න මේ ප්‍රශ්නේ අහපන්. මොකද ඒ වගේ සම්තනන්ලා විශ්ියා ගන්නා මෛත්‍රිය සිංගතිකා සිං පරම සිං පලක් සිං පරිවසා ඒකට යන්නේ කොහොමද නැත්නම් ඒකේ ගමන් මාර්ගය කොහොමද? සින්තරමායක කුමක් උත්තර දේ කරගෙන පවතින්නේද? සින්තලා ඒ මොන ආත්‍යන්තික කාරණේද? සින්පන්තිවසාන නිෂ්ඨා මොකක්ද? ඔබ කරන්නේ මෛත්‍රියේ ඒකිට දන්න යන්නේ කොහොමද? ඒකෙන් ආයි පරමාර්ථ අවධානය උත්තර දේ වශයෙන් මොකද බලාපොරොත්තු වෙන්නේ? හරිය මොකද? අදිවසාන වශයෙන් කරන්නේ නිෂ්ඨා වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඊට පස්සේ සර්වඥාන්සේ විස්තර දෙන්න කලින් මතක් කරනවා මහණෙනි මගේ මේ සර්වඥතා ඥාණයට දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජා මනුෂ්‍ය ප්‍රජා සහිත දෙවියන් සහිත සබර රාත්‍රියන් සහිත කිසි කෙනෙකුට මට පේනවා ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් කියලා මම අපෝ මගේ සාධකයට හෝ නැත්නම් මං කියාපු දේ ආන්දේට කෙනෙක් කරන්නේ. ඉතින් ඒක තේරෙන්නේ නැහැ මයි වෙනකොටපත් මේ කරණියොත් හැබැයි ඒක උත්සාහගෙන අපිත් නයි වාගේ අපිටත් එනියක් තියෙනවා කියන ගතිය එතත් තියෙනවා අදත් තියෙනවා සත්‍ය කියන එක එදත් ජනප්‍රිය ධර්මයක් සාසනය නතර විශේෂයෙන්ම සාස්ත්‍රික දෘෂ්ටි තියෙන සාසනවල මෛත්‍රී බොහෝ වටිනා දර්ශනයක් ඒ මොකද හේතුව ඒක විතර සත්‍යයේ හිතාභාව ලක්ෂණ මෙත්තක් සත්‍යයන්ට හිත සුව එළවෙන ගැතිය මෛත්‍රී නිසා මනුස්සකමක් ඇති කිසිම කෙනෙකුට උණු විඳ වෙන්න බෑ. විචාකාර බවක් ලක්ෂණ රස. ඒ කියන්නේ ඒ මනුස්සයන්ගේ හිත සුව පිණිස කටයුතු වලට නැඹුරු වෙන ගැතිය තමයි මේකේ කෘත්‍යයකට ඇතුළු මෛත්‍රිය ඇතුළු ඒ පුද්ගලයාට ඒකෙන් එළවමක් එළවමක් ඇති කරලා ඒ මෛත්‍රිය හිත හිතෝපකාර සංහාර අනුන්ට හිතෝපකාර කිරීමේ අදහසින් එළඹෙන පෙරමණ ගැතියක් තියෙනවා. ආගාහකට කියන පච්චපකාන ඔලුට ඒකට සත්‍යං කෙරියත් ආරූපද්ද රයිලය දුබුලයි මෛත්‍ය තුනන සදාකත් ඒ කුජලේ කිසේ පරම්පරාවට තරහන්නේ ඒ රූප පරම්පරාවෙත් ඉවරයි ඒ මුඛයටම කවුරුද වෛර කරනවා කියන්නේ අර ආදි සිංහ රජුගේ අල්ලිපලහම් කියන තුනකට සත්‍ය බඳ මන දානවා කියලා උපන්න මරලා දානවා වැඩක්. ඒක පොඩි කුමාරිකාවෙන් මරනවා වගේ වැඩක්. ඒ නිසා ඒ කුක්කල ඇතුලේ ඉවරයි. ඊට පස්සේ ඊගාට එන කුක්කලත් එකක් තාම වෛරේ පස්සේ පවතුනා නම් ඒ කියන්නේ මිත්මයි කියන්නේ. ඒ නිසා යාපාද උපහරණ ආඝාත පැතිරිය යාපාද අයින් කිරීම තමයි ඒක ලක්ෂණය. ඒ වගේම සම්මභාව ලක්ෂණ ප්‍රතිපත්තාවල සම්මුල භාවය තමයි ඒ කුක්කල ඇතුලේ තියෙන ගතිය. අන්නේ එවැනි ලක්ෂණ ආගම කියන ඕනික තියෙන්නේ ධාර්ම විපාක නෙවෙයි. ඒක තියෙන නිසා කවුරුත් මේවා කැමති. කවුරුත් මේවා වඩනවා. වැඩිමට මොකද? සිංහසිකා, සිංහනම, සිංහලා, සිංහරියෝසාක. මොකටද මේක මේ කරන්නේ? කොහොමද මේකට එන්නේ? මොකක්ද මේක අවසානේ කොහොමද මෙතෙන්ද? මොකෙන්ද මේක කෙලව කරන්නේ කියන කතින් ඒත් තුළ නැහැ. ඒත් තුළ දන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා මෛත්‍රී මෛත්‍රී මහානාර කරන්නේ වැඩි යන්නේ. ඒක කවදාකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ ගැන විතරද සමහර විදක සමහර ආචාර්යවරුන් පවා කියනවා මෛත්‍රී ධ්‍යානයේ ධ්‍යානයක් නෙවෙයි. මොකද ඒ තරම්ම මේක මේ මානව දයාවත් එක්ක යන වැඩ පිළිවෙලක් ගැඹුරු ධර්ම එහෙම නැත්නම් ගැඹුරු ප්‍රමාත කරා මේක ලොකු කිරීමක් නෑ කියලා. එහෙම කියන එක ටිකක් පරිස්සමයි. එතකොට මේ සංයුත්නිකාය දක්වන මේ මෙත්ත සූත්‍රය උන්වේ දෙකට උත්තර ලබේ. මෛත්‍රී සමත පූර්වාංගමකෝ අපි අර කියන විදිහට සක්කෝධිත සූත්‍රය කියන විදිහට විපස්සනා පූර්වාංගමකෝ දැස ගන්න පුළුවන්. ඒක ලොකු හදන්නේ සැකේ පොරොන්දියක් ආනන්දයක් හරිදයක් සාධාරණ දෙයක්. නමුත් ඒක සිං දතිකා සිං පරම සිං පරා සිං පරිෝසානා කියන විදිහට මොකකටද තුඩු දීලා කොච්චර මොකක් උත්තර කරගන්නේ මොන නිෂ්ඨාවකට කටයුතු කරනවාද කියන එක දන්නේ නැතුව කිසිම තර්කයක් නැදින් යනවා වගේ දෙන්නේ. අනේක නැති කරන්න නම් සර්වඥාන්සේ ඒ සංඝයාසකාර විදිහට මේ ප්‍රශ්න කරන්නයි කියලා කියලා උන්වහන්සේනේ මේ සංඝයාසලාට මතක් කරලා දෙනවා මෛත්‍රී චේතෝ විමුක්තිය සිංගතිකා සිංඵලා සූ පරම සූ පරිවසානා කියන එක උත්තර දීම පිණිස දීර්ඝ ඡේද තුනදා මාසේ දේශනා කරන මේ මහාසංඝය. උන්වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් මේ විදිහේ මෛත්‍රියක් ඇති කරගත්තා නම් අර කෙනෙක් දානපාන කරලා පස්සේ ආංගලේ හෝ විදින් සමතකමේට හෝ එන්නතම් මුලින් ඇති කරගන්නා සමත සමාධියකින් යොරව ඒ සක්කෝ සූයුචාදී යෝගාවචර භාගතුන් කිරීමෙන් හෝ මෛත්‍රී කරගෙන ගන්න පස්සේ ඒ පුද්ගලයා ඒ ඇති කරගන්නා ලද මෛත්‍රී යුක්තව අන්තිමික වේකු මෙත්තා සාගතේ චිත්තය සති සම්බොච්චංගම් භාවේ මෛත්‍රී ධ්‍යානයකට ගිහිල්ලා හෝ නැත්නම් අර කියන විදිහ හොඳ විපස්සනා වශයෙන් තමයි තුලම විස්සක්යක් ඇති කරගෙන තමන් එක්ක මිත්‍ර බවක් විසු යෝච මුතුන්ති මාළි ගුණ ඇති කරගෙන මෙත්තා සාගතේ චිත්තේ. එලිමයිති සාගත ඉතින් යුතු සති සම්පූර්ණකම් භාවයේ. එතකොට අර මෛත්‍රියෙන් ඇති කරගත්ත සමාධිය තුලින් සතිවල සති සම්පූර්ණයි. බුද්ධියයි අභෝජං කුච්ඡම්යක් කියන බෝධියට අංගයක් වෙන ආකාරයට සති සම්පූර්ණයි. සති සම්පූර්ණයි වගේ නම් ඊට අර කියන විදිහට උච්චංග ධර්ම හතරයි. හිතට වටහලා අවසානයේ කරන්නේ සික්ඛා සම්පෝෂණ දේවල්. මෙන්න මේ කියනවා මෛත්‍රී භාවනාවෙන් උපේක්ෂා සම්බන්ධයෙන් අවබෝධනවන මෙත්තාගත සිටින මේ පුද්ගලයාට මේ ගාවට ගමන් යන සදාකන්නා සහ විපස්සනායි විපස්සනා කයිතු විශේෂ විපූර්ණ ශක්තියක් ඇති වෙනවා මේ මොකද්ද මේ පුද්ගලයාට අවශ්‍ය නම් ඒකේ සමාධිය අවශ්‍ය නම් කියලාත් වඩා භාවනා පස්සේ කුරුකල ඉන්න අපටිකූල සංඥා අපටිකූල වස්තුවක් කියනවනම් මේකේ අවශ්‍ය නම් පටිච්චෝල සංඥා මතක ගන්න. අපටිකූල කියන්නේ නිෂ්ඨ දෙයක්. ඉෂ්ඨ දෙයක්. හොඳ දෙයක්. ප්‍රිය දෙයක්. ඒ කියන්නේ ඒකට ඉෂ්ඨ රූපය. නැත්නම් අනුභවී පුද්ගලයෙකුට ස්වර්ණමය වස්තුවක් වෙන මායිකාන් වස්තුවක්. ඒක දැක්කට පස්සේ මේ කියන විදිහට මෛත්‍රිය වඩලා මෛත්‍රියෙන් පොච්චංග ධර්ම අතර විමුක්තලා නම් ඒ බුද්ධයා උන්දාවට ඒ පටික්කුල අපටික්කුල වස්තුවේ අපටික්කුලේ පටික්කුල සංඥා කියන කියන කියන විදිහට ඒක පිළිතුර ඇති කරගන්න උත්සාහ කරනවා. කොහොමද පිළිතුර ඇති කරන්නේ? මේක තමයි මේ අනිත්‍ය භාවය තේරුම් ගන්න. ඒක ඇත්තාම ධාතු ප්‍රතිකාර වශයෙන් මනලව ඒක ඇත්තාම වෙනස් වෙන සුභාව ඉස්තවස්තුයේ අනිෂ්ඨ භාවයේ මතය ඒ වගේම උද අනිෂ්ඨ වස්තුවක් මතය බලන්න තියෙන කියක් කියමනාක වස්තුවක් මතය ඒකේ නිෂ්ඨ ධර්මාවන් කරගන්නත් උරු හදයි උත්සාහ කරන්න වෙනවා කියන්නේ අනිෂ්ඨ වස්තුවක් කියන්නේ තමයි අපේ අනුමත සිද්ධියක් හෝ පුද්ගලයේ සංස්කාරයක් අනිත්‍ය සත්‍යක අනිත්‍ය සංස්කාරයක් ඇති වෙනවා. සංස්කාරයක් ඇති වුණාට පස්සේ ඉතිලා ඒක ඒකේ අනිත්‍ය භාවයට කරන විගම දාන කියන දේ වෙනවා. ඒවා මේක නිසා මේක ආඝාතයක් ඇති කරගන්න ඕනේ. ඒක මේ හැම දෙයක්ම ඒ ධර්මස්ථාරයේ කරන ලබනවා. හතෙන් ආපෘති දුවාගේ විතරයි. හතෙන් ආදී හිතින් දෙයක් ඇත්තේ නැහැ. අපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු හිතින් දෙයක් නැහැ. එහෙනම් මම ඒ පුද්ගලයා හෝ සුඛයක් එක්ක ගැටෙන මම පැටවි ආගෝකේ කියන බමනයි ඒකත් සුසාන්තව දක්වලා වගේ මම පැටවි සමාන ගතිසා ඒකතෝ චිත්තම්බරියක චිත්ත කියන විදිහට පැටවි හා සමාන හිතකින් මම ජීවත් වෙනවා ඒකට එන කවුරුත් මම පාරක් ඒක දෙයක් ඇත්තෙන් දැන්වත් දුන්නා ඒ පුද්ගලයාට පටික්කුලේ පටික්කුලකදීම පටික්කුලේ පටික්කුලේ වැඩිම කියන කියන තුනක් පාන්නේ. ඒකයි අපි ඉන්දි කියලා කියන්නේ මෙවැනිමයි කියක් නැති මෙවැනි ප්‍රඥාවක් නැති කෙනාට පටික්කුලයක් පහළ වෙන එකට කියන්නේ එකම දේ පැන්දලේක පමණමයි වහල් බාලයක් කියන්නේ. ඊළඟට තමයි පටික්කුල දෙයක් ඉදිරිපත් වෙච්චාම බාහිරම කටයුතු කෙනාට බුදු හැරෙන්න වෙන සම්පූර්ණ ගැටීමයි කියන්නේ කවදාකවත් එහෙම වෙන්නේවත් නැහැ. ඒකට බාහිර තමයි තියෙන්නේ. හැකි සංජානක වෙන්නේ බුදු වර්තිමාන කොටයක් නෙවෙයි උපසෝල් කොට කොටයක් නෙවෙයි. මේ මොන එකක් අපිට කියනවා දෙපැත්ත දැවිච්ච මැද සොකෝල් සොකෝලින් නැගිටින පොලිසියෙන් නැගිටින උන්ජාවක් ඇයිද මොන්ටේ ලක්වන් කියන්නේ. සක්කෝචෝ දුචකේ කිසිකක් මොනක්වත් නැහැ සිද්ධියෙන් මුදතෝම කටකුල සිද්ධියකින් අකටකුලතාවයට පත් වෙන ඉතින් කවදාකවත් නරකයක් කලින් පන්සිලෙන් අල්ලන්න තරක් ඒ පැත්ත ගියනකොට මම කුජා වැගිරිච්ච මොහොත එකක් වань තමයි යම් කෙනෙක් විතර භාවනා කරලා තියෙනවනම් ඒක මොඥනවලින් වල්ලා කියනවනම් ඒ දුක දැනගන්න දැන් මොන අපසුකුල ගන්නවා අපසුකුල වස්තුවක් ඇවිල්ලා තියෙන්නේ මට බැරිද නිහිතලක්තාව අනිත්‍යභාවය බලන්න හිතලක්තාව අසුභ භාවයේ සාතුමනිකාරය බලන්න කියන ඒ තුන අත්තරිකම සංඥා ඇති කරගන්න. ඒකෝට කියන්නේ. ඒක කියන්නේ සාමෝධිය. සාමෝධිය වලක් කරන්න පුළුවන් හිත වෙනස් කරගන්න පුළුවන්. තමයි මේකේ තියෙන විවිධ ආරම්භයේ කාරණය. අන්නේ විදිහට ඉන්දියක් පහළ වෙනවා. සහ එකස්සනාය කුණීති. භාවිත මනසින් ගැටේ ඉන්දියක්. ඒ වගේම සරුවත්තරන් සඳහන් කරනවා මෛත්‍රී භාවනාවෙන් ගිහිල්ලා ඒ වජ්ජර භාවනාව කළොත් පාපහල කරගන්න අපටිකූල පටිකූල දෙකේම පටිකූල ඥානවත් ඒ කිච්චේ පිටිකේ කුමේවා සමාරකත්ත පිළිකු සමාරකත්ත පිළිකුනේ ඉස්තයි අනිෂ්ඨයි දෙකම තියෙනවා ඒ ඔක්කොම කීදී ඒ තුනේ පටිකූල ඥානවත් මේ පටිච්ච සංඥාව ගන්නකොට ඉලක්ක වූ අසුභයක් අනිත්‍ය භාවයක් කල්පනා කරනවා. සීලම කාම වස්තු අවුද්දේ. ඇත්තක් නැත්නම් ලොකයි. මුලින් වෙන් වෙලා ඔය කියන සිත සම්පූර්ණයෙන් වඩන්න ඒක අසුභ දෙයක් වශයෙන් ඒ වගේම අනිත්‍ය දෙයක් වශයෙන් කල්පනා කරලා ඉලක්ක වූ පටිච්ච සංඥාව වඩනවා. ඒ වගේම අතික්කුල අපටික්කුල දෙකේ අපටික්කුල සංඥාන තමයි ගන්නවා ඒ ඒ විදිහට කරන්නේ ඒක කරගන්නේ ඒ තාව අනිත්‍ය භාවය දහසම ස්ථාවයක් තියෙනවා මේ වැඩි පද්ධතියක් උනත් අනිත්‍යය රසන සුමි ඒ වගේම මේ දහසම සකෝල ඉස්සත්තුන් ජීව වුණු ඒ දහසම අත්පමණ සත්‍යයේ ජීවිතේ ශූන්‍යයි කියලා ඒ විශේෂයෙන් අපටික්කුල සංඥාන කරගන්න පුළුවන් මේ විදිහට අතිකූල සංඥාව අතිකූලේ අතිකූලේ අතිකූල සංඥාව අතිකූල අතිකූල දෙකේ අතිකූල සංඥාව අතිකූල අතිකූල දෙකේ අතිකූල සංඥාව කියන දුස්සීරම ඉවර කරලා ඒ පුද්ගලයන්ගේ පිළිපොල් බව උපපිළිපොල් බව කියන ඒ දෙකම ඉක්මනවා කැමතිනම් ඒ සති සම්බලන්නේ යුක්තව උපේක්ෂිතව සතෝ සම්පජානිකායෝ වාසිකරන්න කැමති පුළුවන් ඒ ඔක්කොටම වැඩි උත්තරම දේ තමයි අපි කුලගත අපට කුලේ අපට කුලගත අපි කුලේ නැත්නම් දෙකේම ඒ ඔක්කොම කියන ගති කුප් එකක් තමයි මේ සතු සම්ප්‍රදානකාරීව උපේක්ෂකව ජීවත් වෙන පුළුවන් ගතිය. අන්නේ උපේක්ෂකව ජීවත් වෙන පුළුවන් ගතිය ඇති කෙනාට සමතන සලාකම සුබ පරමාර්ථිකේ නිත්‍යජීවී වූ වදාමි ඉද පඤ්ඤස බුද්ධෝ ඉද පඤ්ඤස බුද්ධෝ උත්තරී අපරිණතයි. අරියත් මාර්ගය දක්වාම අරියත් මාර්ගය සාක්ෂාත් කරන තෙක්ම මෙන්න මේ විදිහට පටික්කුල පටික්කුල දෙක ඉක්මනලා උපේක්ෂකව ජීවත් වෙන්න පුළුවන් නම් කොහොම ජීවිතේම සුභයි. සැලෙමොත් ජීවිතේ දකින්න සාමන සුභ කරනවා. සුභ පරමානන්දිකේ මෙත්තා චේතෝරු සුභදායි. අන්න ඉරණ චේතෝ විමුක්තිය නැත්නම් ඡන්ද ධර්මයන් පන්නරේ ලබන ලද චේතෝ විමුක්තිය සුභ ධර්මයි. දුක දකින්න හොඳ පැත්ත පමණයි. කවදාකවත් හැකියාවක් හෝ කවදාකවත් නරක නොනේ නොගැලපෙන බව අනිෂ්ඨ බවක් ඇතිවෙනවා. ඉඳපයිඥාස වික්‍රෝ මෙන්න මේකයි කියලා කියන්නේ මෙලම ප්‍රඥාව සහිත පාඨමානී ප්‍රඥාව සහිත වික්ෂෝත උත්තරින් අපරිවිතනවා. පරියත් මාර්ගයේ සාක්ෂාත් කරන පාත්ම මේ මෛත්‍රිය සුභ කර්ම කරතියි. ඉතින් අර සංගීත සුන්දරම දැන. ලස්සනම දැන. හැබැයි කියන තරම් ලේසි නැහැ. අර හේම කෙනෙක් ප්‍රචාරණාතික රූපය අඳිනකොට බොහෝම සුන්දරව ඊළඟට තියෙන අඳින. ඒකේ ජීවිතින් තේින් යන කිංගටි කරපොන්දුෙන් යන්නේ කියලා ගන්න නැත්තම් කිං පරම ඔය කියන උන්දරත්වය මොකක් කරනවද කියලා ගන්න නැත්තම් මේ පරිවසාරයේ භාරය ගන්න නැත්තම් අත්මක සුන්දර පැත්තෙන් අතර පොතේ සිය සුන්දරත්වයේ නෑ පොඩ්ඩක් කෙරෙන පොඩ්ඩක් විභාගයකට උන්න තේරුම් ගන්න ගන්න. උන්ට ඇත්තටම අපිටුල තානාමයේ උත්පන්නදී පහළ වෙනවා නම් මේ සූත්‍රයක් අපි සාකච්ඡා කරනකොට අපි ඒක අනුදානයක් වශයෙන් පාවිච්චි කරන්න ඕනේ. කොතනද ඊට මොකද මෙන්න වෙන්නේ කියලා. ඒ අනිමිත් සූත්‍රයේ රකමයේ ಗುಣ 14ක් ඒ වගේම ඒ මෛත්‍රියට නැන්නේ ඇති ආකාරය ඒ තුලින් ගිහිලා උච්චංග ධර්ම වඩන ඇති උච්චංග ධර්ම පස්සේ නැවත අපි අතිකුණපටිච්ච සුපාසුක දෙකට හිතනන්තර ස්වරූපයක් කියන මේ තුම්මලකින් පහළ ලැබුණා නම් හිත මේ කාන්තෙන් ඒ සුන්දර. මේක ප්‍රමුඛයේ දකින්න සම්මිලේ සුන්දර වශයෙන්මයි. පිළිවිදිර කියනවා නම් ඉවෙන් හිතකට හැපෙන සෑම වස්තුවක්ම සුන්දරයි. හැම වෙලාවෙදී මේ නිමිති උදකේ ඒ නිසා අපිට කියන්න පුළුවන් අපි යම් ආකාරයකට යම් ආකාරයකට යම්ක අපි කුණා පහල වෙලා අනිෂ්ට ගති පහල වෙලා දේශේ පහල වුණා නම් මේ පහලණය සඳහා අප තුන තියෙන හැකියාව උතුම් ඇති ඕනම දෙයක් තුන පටිච්ච සංඥාවට අපටිච්ච සංඥාව ඇති කර ගන්න. සුඛ සංඥාව ඇති කර ගන්න. ඒක වෙනින් ඉත කිසියම් කෙනෙක් මේ දෙකේ සම්බන්ධ නැහැ. තනි කරම අපිට අසුභ සංඥාව පාල කර ගන්න පුළුවන් නම් ඒකෙන් තේරෙන ප්‍රසුභ සංඥාව පාල කිරීමේ හැකියාව 100 100ක් ඇතුළේ තියෙනවා. දේශේ පාල කරගන්න හැකියාව කියනවා නම් අනිවාර්යයෙන්ම කුසලයට කිංචි නැති බුද්ධියට වඩා වෛද්‍ය කර ගැනීමේ ආනිසංසත් වැඩි හැකියාවක් තියෙනවා. ඉතින් තා දෙන්නේ කිසිම වෙනසක් නැහැ. විශේෂ ඇති කරගත්තත්, වෛද්‍ය ඇති කරගත්තත් මේ විපස්සනාවේ බලනකොට දෙන්න පිටච්චකට ඉඳලා තිබුණාට මූලික හැකියාවල තියෙන බලනකොට දෙන්නම ඉන්නේ එකම තමයි. ඉතරුණු කවුරුරේ වල බලක් මේක ඇති කරන්න කියලා සම්මෝතාවන අනුමෝතාවන ඒක සම්මුත් කියලා අනුමෝත් කියලා උන්කලක් පාඩපත් වෙනවා. අර මෛත්‍රී පැත්තට යන කෙනා සුභ පරමාර්ථව සුභය පරම කොටගෙන ඇත්තව හොඳ පැත්ත දකින කුණරත් විතරක් මුක්තියේ මොනින් කියලාද කෙනෙක් පාඩපත් වෙනවා. ඒ තමයි පවා ඒ හොඳ කම්පයි සංකල්ප ඉතින් මේක තමයි අපි විශ්වාසයෙන් හෝ ලෝකාවසේ කපේ හෝ බෞද්ධයේ කපේ හෝ දැනගත යුතු දේ මෙන්සයි ධර්මචර්යයේ සඳහන් කරන්නේ විඤ්ඤාණයෙනි ප්‍රොරුකුණ මෙන්න ශූන්‍යාකාර මෙන්න අරණ්‍ය සීනාසයි හිතවන්තු සාර්ථකයන් කෙනෙක් හිතවන්තු ශාස්ත්‍රීය මානසික නමත්තිසි සම්මාධාරයකට උපදේශී මගේ දේවල් කරලා තියෙනවා මෙන්න කුකුල් මෙන්න සීනාසන මෙන්න අරණ්‍ය සීනාසන භාවනා කරාවෝ පසු වෙලා පස්සට ආවම තමයි තමයි මේක වැඩි අනුකම්පා කරන පුළුවන් ගැටියක් තියෙනවා තියෙනවා උන්වහන්සේ මේ විදිහට මතක් කරලා කියනවා වෛද්‍ය භාවනා වඩලා සමතේ විපස්සනාවේ ඊට ඒ වෛද්‍ය හැටි වැඩි කරගෙන සුබ ඊට සුතරක් ගතිය ඒකෙන් බොද්ධංග වලට ගිහිල්ලා වෙන දෙයක් නෑ සත්‍ය ආදී හොඳ අපිට වැටුණා පස්සේ උන් උන් එන්නේ ක්‍රියාවක් කරන්න වෙනවා ක්‍රියාවක් වෙනවා අනන්ත ඊට පස්සේ උට කවුරු අසුබේ දෙන්න කැමති සුබේ දකින්න කවුරු සුබේ දෙන්න කැමති කියලා සුබේ දෙන්න දකින්න සුභාසුම දෙකේම සුබේ දකින්න සුභාසුම දෙකේම අසුබේ දකින්න ඒ වගේම මේ අසුබ සුබ දෙකම ඉක්මවා ඉෂ්ඨානිෂ්ඨ දෙකම ඉක්මවා අර සතු සම්පජානීය උපේක කෝදීවක් වෙනවා අන්නේ කෙනාට කියන්න තියෙන සුබ කරන්නේ ඒ නිසා සර්වඥාන්ති දේශනා කරන මේ මෛත්‍රිය මෛත්‍රිය සඳහාම ගිය එකක් නෙවෙයි. ඒක ඒකාන්තයෙන්ම මුචංග ධර්ම සඳහා යෑමට ඒ දඬ පාලමක් පාඩකම් වෙනවා. ඒක තමයි ඉගතිය. උදාටික පරමකට තියෙන්නේ සුභය කර්ම. ඊගාට ඒකේ ඵලය මෛත්‍රිය හම්බෙන්නේ ඒ මුචලයට උපේක්ෂාවෙන් අවශ්‍ය උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් සුඛ සංඥාවේ ඉෂ්ට පටික්කුල සංඥාවෙන් කියන පටික්කුලෙන් පුළුවන් අපටික්කුල සංඥාවෙන් කියන අපටික්කුල සංඥාවෙන් පුළුවන් අන්නේ විදිහේ ඕන කලයකට යන ප්‍රශක්තියක් තියෙනවා. පරිවර්තන වශයෙන් මේ බුද්ධිලා මේ විදිහට මේ සහ විපස්සනාය කුණීති කියන විපස්සනායි මේ කුණීති වඩනවන ඒකේ අවසානයේ ඒකාන්තයෙන්ම අරියප්පල සමාපත්තිය කියන ඒක තමයි පරිවර්තන. මේ විදිහට මේක කියවර කියවර පස්සේ ඇත්ත වශයෙන්ම කියනවා මෙතෙන් මේ විදිහට කියවලා යම් සූත්‍ර අනුමාන පූර්ණ කරක් වෙයි කියලා ආශය කරනවා. ඒ වුණත් මට තේරුනේ මොකද්ද මේ මේ කතික කියලා කියන්නේ. මොකද්ද පරම කියලා කියන්නේ. මොකද්ද මේ ඵලය කියලා කියන්නේ. මොකද්ද පරිෝසාරය කියන්නේ. ඒක තේරුනේ කියලා විස්තර නැති සූත්‍ර ඉදිරි කියනකොට පරිවර්තන කතා කරනවා. යම් කිසි කෙනෙක් මෛත්‍රී ඥානය වෙනකොට මෛත්‍රී හිත වෙනකොට කරුණාසහගත චේතසය කරුණාසහගත හිතිය. නැත්නම් කරුණා ඥානයේ කටයුතු කරනවා නම් උන්ති කතියක් මේනි සිටින සඳහනයි. අරුණා වැඩල ඊට කරුණා කරගෙන උන්චංග කරුණා ගන්න. උන්චංග කරුණා ඊට පස්සේ කරුණා හිතින් මොජ්ජංග ගන්නට පස්සේ උතහරු වෙන්නේ කුණියේ තමයි ඒ මුත්‍යා අංකසානංචායතනේ ධර්ම කොට ඇත්තව ඇති වෙන චේතු විදියට පස්සේ සුඛතරමේ නෙවෙයි. අකදානංචායතන කියන රූප ධර්මයන්ගෙන් තොරයි. සසින් යටි ආකාශ සසිනේ මේ ධර්මයේ උදාහරණ තර ඇතුළේ වූ ආකාශය කියලා ඒක සාමාන්‍ය සංස්කෘතිය සඳහන් කරන්නේ අන්නේ ආකාරවාණං ඡායතේ පරම කොට ඇත්තාවු චිත්ත මුක්තිපත්ය මුදිතා භාවනාට කියනවා විඥානං ඡායතේ පරම කොට ඇත්තාවු චිත්ත මුක්තිපත්ය උපේක්ෂා ඥානේ පරම කොට උපේක්ෂා ඥානය උපේක්ෂා හිත ඇති කරගෙන එයින් මුත්‍යංග ධර්ම උපේක්ෂා ඇති කරගත්තා නම් අතිචංචලයන් කරුණු කියනවා. සිතාවේ සිතා කරුණා මුද්දා උපේක්ෂා කියන මේ හතර එක එකක් කරුණුකෙන් ජීවත් වෙනවා. ඒ ඊට පස්සේ ඒ ඇති කරගත්තා වූ ඉන්දිය සුභපරමය ආකාරවන්තාට පරමය විඥාන්තාට පරමය එහෙම නැත්නම් අතිචඤ්ඤාට පරමය කියලා ඊට පස්සේ අනිත්‍ය සංඥාවේ භූතහතුන් සිතාවේ දිගේ ඒ මුගිලා ආයත් ඵල සමාධියට යනවා නම් ඒක තමයි පරිවසාරේ කරන්නේ. ඒ නිසා යෝගාවචරයේ කොට වෛද්‍ය ජීවිත තුන් වලදී සම්බන්ධ කරගන්නවා. සමත වශයෙන් කෝ විපස්සනාදී නැති වෛද්‍ය ඇති කරගන්නවා. ඒක මෛත්‍රී ධාරත හිතින් මන කර්මයක් වශයෙන් පුජංගලහම. සත්‍ය ආදී ධර්ම වඩනවා. ඊළඟට ඊ ඇති කරගන්නා ලද මොච්චංග උපේක්ෂාවෙන් යුක්තව පටික්කුල සංඥාවේ අපටික්කුල සංඥාවේ ඒකයි කොහොමද යනවා වූ උපේක්ෂාව ඇති කරගන්න මේ කාය කරුණ වචී කරුණ මනස් කරුණෙන් තුරු වඩන උත්තරම ගුණාලන් ඒ මුදලේ ඒ පරිවසාණි වෙන්නේ අරියත් සමාධිය පත්‍රේ ඒක නිසා අපි ඔක්කොම ඉන්නේ මේ එක තැනක හැම කෙනාම පොදුවේ ඒ බණ කියන බණ වල බෞද්ධය කියලා කවුරුනම හැම කෙනාම දන්නවා මෛත්‍රී භූතයක් බව. මේ මෛත්‍රී කරගෙන යන්න ඉච්ඡා. ඒක මනුෂ්‍යකමකට දෙවිය සම්පූර්ණ වශයෙන් කළ යුතුක්. ඒ නිසා හොඳදී හිතාගෙනත් තියෙනවා මෛත්‍රී කරපොසාරිය හදටයි කියන්නේ. ඒකත් බොරුයි. ඒ මෛත්‍රී පමණක් පරිණත කරපු කෙනා ඒ මෛත්‍රී දා උච්චංග දින දෙක වඩපු කෙනාට එක බලනකොට ලොකු වෙනසක් තියෙනවා. නැත්නම් ලොකු වෙනසක්. යම් කිසි කෙනෙක් පරිත්‍යාග වඩලා ඒ මතුමැත්තේ මුචංග ධර්මයක් වඩලා සාමාන්‍ය අතික්කුල සංඥාවේ අපටික්කුල සංඥාව ගන්න බැරි නම් ඒක අතික්කුල අපටික්කුල සංඥාව පටික්කුල අපටික්කුල පටික්කුල සංඥාව ගන්න බැරි නම් ඒක තමයි. එතන යම් කිසි කෙනෙක් මෛත්‍රිය වඩලා මුචංග වඩලා ඒ මතුමැත්තේ මේ ඉන්දියත් වඩා ගන්නවා නම් ඒ දුක කිසිමයි කියලා. ඒ මුදල් ලෝකේ තියෙන හොඳකට කියන ඒ මුදල් උත්පාදකාරී දුර්ලභයි කියලා ඒ මුදලට මනුෂ්‍යත්වමාන දුර්ලභයි කියලා අත්‍යවශ්‍ය වෙනවා ඒ මුදල ඉන්න තැනක පවා මේ ඇතින කම්පන ඕමත් කිය පොතෝසුළු සූතරණ සූතක්කවත් පත් වෙනවා ඊට පස්සේ තමයි ඒ තුලින් හරියට කොල්මපත්තිය සාක්ෂාත් කරගන්නේ අන්නේ ඒ නිසා ඉරිකේජ පාන භූතක්කී තසවාචාවලා වානසේසා ඊගාම ඊගාම ජීකම ජීකේ යටි කියලා කියලා අන්තිමට මාදායත අනියම් පුත්තන් ආයිසායක පුත්තන ලක්කේ අන්නේ විදිහට ඉක්කට යන්නරන් අර කිසි සාමාන්‍ය ධ්‍යාන මට්ටමේයි චක්කෝ ධ්‍යාන බුද්ධංගයි චක්කෝ ඒකත් යුද්ධයි චක්කෝ යන්නේ ඒ පුද්ගලයා අභ්‍යාස කරන්න වෙනවා සෑම සතියකම සම්පූර්ණ කරනවා හැම අත්‍යන්තම ඒ දත්තර තත්වයන මම වගේ කියන්නේ. මේක කරලා තුරු මේ වචනේ මට ඇහුනේ ඉස්සෙල්ලාම ඒ මොකෙන් තමයි මේ ජීවිතමාගේ භාවනාව කරන්නේ ඉතින් ඉදිරියට ගිහින් ඒ ඉතින් කච්චේ සේරම භාවනා කරන්න කියලා පස්සේ එතන මේක හිත ඉලකාරයක ප්‍රකාශයක් ඒක පොතල ප්‍රදාන කරතුන ඒ මනස සඳහන් කරලා කියනවා යම් රට පිළිලක් කරගෙන යනකොට යම් සමාජයේ අපේ කතාවට මෙන්න මේ ප්‍රශ්නට උත්තරේ නැහැ කියලා හිතනවා නම් ඒක හුම්ම වගේ. ඒක නිරේ. ඒකම තමයි තියෙන්නේ. ඒක අපේ කතාවට උගම වගේ කියනවනේ ඒක උත්තර දෙන්න තෝරන්නේ. ඒක පොඩි මොනම කෙනෙක් සාකච්ඡා කරන්න. ඕනම කෙනෙකුට පුළුවන් දැන් ඇතිලා තියෙන බව විශ්ින්නම් බැරි කියලා හිතනවා නම් වෙන කතා කරන්න බැහැ. හිතා ගන්න පුළුවන්. සම්මරේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ප්‍රශ්න විසඳන්න ඕන මේක මට බෑ කියලා ඒක මේක මගේ ප්‍රශ්න නිසා මේක මට සම්බන්ධයක් තියෙනවා. නම් මේ සතුටුයි සතුටුයි කියලා කරගත්තා නම් මේක ප්‍රශ්නයක් කියලා. කලින් ජීවිත සම්බන්ධය කියනකොට මතක් කරනවා මයිටි ගැන කතා කරන්න ගියාම ඒ මයිටි ධර්මදේශනාට පස්සේ ඒ සෝද සාකච්ඡාවක්. ඔකේ. ඊට පස්සේ ඒක සීමා සම්බන්ධය ගැන ඊට පස්සේ ගැන සාකච්ඡා කරලා හොඳයි. ඊට පස්සේ ඕපරන් සඳහන් කරනවා දැන් කෙනෙකුට සමසේ කල්යුතුයි අනුගාමී පරමාර්ථ වශයෙන් ගෝ අදහසකින් ගන්නතෝර කියලා ඊට පස්සේ මුදලම සඳහන් කරලා සාමාන්‍ය සුමාන වගේ කෙනෙක් කොහොමද බබා කරන්නේ. ඊට පස්සේ මම කොහොමද මට්ටම් වඩා උදාහරණයක් තියෙනවා මෛත්‍රික ඉහන් කියන රෝසාසු දෙකෙන් අන්දානකම් මනුෂ්‍යයන් ගැනීමේ ව්‍යාපාර කරනවා ඉරණ බුද්ධිලෙකුට කොහොමද මෛත්‍රී කරන්න පුළුවන් දැන් පාදුලාගේ මනසේ ගහන විතර ඒවා ජීවිතේ එකම දේ පටන් ගත්තේ තමන් පිළිබඳ කිසිම අපේක්ෂාවක් නැහැ. හරද වෙන්න ඇති විචාර කරලා තිබුණා උදාහරණ කරුණු විශේෂයෙන් අනකට කරා තාමත් නැහැ. සම්පූර්ණ කරන දපා යන්නේ කොහෙන්ද යන්නේ ඒකත් ඉස්සක් කරගෙන කරගෙන ඉතින් මම පුදුමාකාර මෛත්‍රියක් තියෙන මම උඹට කිව්වා ඒ මොකද ඇක්සිඩන්ට් එකක් කෙරුවොත් මාත් පොලිසියෙන් ගාන අපි සමාජීය ඇතිකෙන්නේ ඒ මිනිස්සුත් අපි වාගේම අයිතිරුවා කියන දායකයෙක් තමයි ඉතින් මම පුදුමාකාර දෙවියන් වහන්සේ කොටක් කියලා අපිට දැන් පුළුවන් අදුමාන මේ මිනිස්සයා දැන් කරුණේ වැරද්දක් ඉඳලා කාදාවක් කිව්වා ගන්න බෑ. ඒක අතුන් දුන් තන්තරේ පුළුවන් නම් ඒක මහත්යාවකට ආකාශන ප්‍රතිචාර දෙලාන කල්පනා කරන්න. මොකද ප්‍රධානමගේ වතුන්ට කිසිම කීයදී නමෝදත් වගේ කියන්නේ නිසා මනමයි කියනවා ඕනම තැනකට යන්න ඇති ඉතින් මිනිස්සේ කවුද? උදාහරණයක් දෙනවා කතා කරනවා. ඒ නිසා ඒ කාරණා තේරුණා. ඊට පස්සේ ඒ නිසා තමයි සාමාන්‍යයෙන් මටවත් වෙච්ච කල්ප කියන මට ඒක ප්‍රශ්නේ නෑ. මොකද කුමනා ඉන්නවද යම් කිසි කෙනෙක් කොහොමද තමයි කරන්නේ කියලා. ඒකම පස්සේ කුචිනන්න වටින්නේ නෑ කියලා. ඒකට මම බබ කියන්න ඕනේ කියන එක නම් මම නිසා කියන්නේ. ඒකයි කියන පස්සේ මම නිසා ඒ නිසා මගේ සුරමක් කියලා ඒක දේනවා. අන්න ඒ විදිහට අපිට මේ ජීවිතය හිතා ගන්න පුළුවන් සමස්ත සාසනේ කීර්තියක් උපකාරක වෙනවා. සීල සීලක් අවශ්‍ය කරනවා උදාහරණ කියනවා. අපි සීල සීලක් අතකයි අයිතයි උද්දෝපාද කාලේ මනුෂ්‍යා පුදා වෙනකල ක්ෂණ සම්පත්තිය ලැබලා තියෙනවා. ඒ වාගේම ලැබලා තියෙන සාස්ත්‍රීය ධර්ම ස්වභාවය සාත්‍විකයි. ආයෙත් කියන කල්පනා කරනවල මොන තරම් කාරියක් දුක්ඛ විඳිනවා. අනුරාගින ඇසුරුම පරිපූර්ණ අපරිපූර්ණ දහසින අපට කුලේ පරිපූර්ණ දහසින අනුක පූර්වයෙන් කරන්නයි අපිට මේ අත්පාවය ලැබලා තියෙන්නේ අතුත් සාධාරණ වල පුළුවන් කරන්නේ අපි ඥානකෝ මෛත්‍රියෝ යොදලා මම පෞද්ගලිකයන් ගොඩනැගෙන මම දැනෙන දේශන මුකුච්චාවක් කරන්නේ උදා පොලක් තියාගන්න පරිය තියාගන්න එතන එතන එතන නෑ අපේ විනාඩියක් තියාගෙන ඉතින් තවත් තියාගෙන යනවනම් මනසය අතාරියන් කුත්තකේ මව ඒ ධර්ම සම්මතිය ඇන්නේ සුමුත්‍රා කරන ඒ ධර්ම ඇන්නේ කැත කරන ඇදලා කියලා ගන්නවා. අමතාක. සිස්ටම් කියන්නේ මේ මම දන්නවා මේ මගේ මස්. මේ මගේ නේ. ඒ මස් වලින් තිබුණේ බඩේ මොකද ජීවිතේ තොල්ලේ මාගේ මම පිට කරලා තියෙනවා. දැන් නිගාවනල කවදාකවත් අයිති නැහැ. ඒ වගේම තමයි මේ මරට මේකෙන් දෙකකින් කරලා දාන්න දෙන්නේ. දරුව හැදිලා මොනවත් අත්දින්නේ. ඒකට ලොකුම වස්තුවක් කියලා වුණයි. මගේ මානසික රෝග සියල්ලටම උත්තරේ තියෙනවා. එතන මාවත ඒ දරුවා උගන්වන්නේ නිහඬ බලක්. අපේ අවශ්‍යතාවය සියල්ලම කුරු භාෂාවෙන් කියලනකොට මම මම වලින් කරගන්නවා. දැනගෙන ඒ ධර්ම අවශ්‍යතාවයට වඩා 150ක් කරා. දරුවා කෙනෙක් අතින් කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන දේ මොකක්ද කියන්නේ? කාදායතාවිය දුක්ඛං ආයස. ඒක මුත්තම නැති තරමේ පළයක් උදා මේ ධර්ම රකින්නවා. ඒවන් පිටම් භූතේසු මාර්ගම් භාවය අපරිමා. ඒකද සීන භූතය සත්‍යම් විසේ මනස පරිමාන භාෂා කරන කෙනෙක්ට මේ මෙත්ත කරුණාවට අපුණිය කියලා කියනවා. කියන්නේ කියන්නේ දැන් අපිට මේ කියන දුන්නේ මානසික කියලා අන්නෝ වගේ බුදුහාමුදුරුවෝ කියලා කියන වැරලා නෙවෙයි දැන් අපි හිතා ගන්න ඕනේ මේ වෙනකොට අපිත් එක්ක මේ ගැටලුවක් ඇතිලා තියෙන එක 100 100ක් මොනවද කියන්නේ අනේ අර දීපංගල් පාරමී සුනිතාවනේ අදගෙන වැටුනේ වගේ පිටකෝ කාරින්නේ කියන මේ මඩවරු ස්වාමීන් වහන්සේ කරන අපි බලා ගන්න ඉතියි උපාරෙත් ඇතිලා ඒ දෙන්නේ තමයි කියන්නේ මුන්නේ විදිහට චිත්තන් චරණ විසින් මොකද යනවා අවදාස විගත මුතු යම් තාක්කම හදවල නිින්නේ නැතුව ඒක දීමට ලාභ වේවා. කවිදු වෙලා වේවා, ඉඳින් වෙලා වේවා, හාසියෙන් වෙලා වේවා. සියතන්ති මාකට කරනවත්තම කුමුදේ දරුවා කෙරෙමයි කියපසුවන්නාසේ ජීවිතේ පරිතුර්තියමයි කරන්නේ. ඉච්ඡිත අනුපගම්ම සීලව. මෙතෙන් අපලව ඇදිනු කියලා මයිති ඒකාන්තේ මාතු කියනවා. දැන් කියන්නේ අප්‍රසංයාවදීගේ සත්‍ය පදාර්ථ වගේම සත්‍ය පදාර්ථ වගේ. යම් වෙලාවක මෛත්‍රී සත්වෝන්ත සුඛුතුමාගේ වූ එනත් සමතක වේද මෛත්‍රී වඩාගත්ත කෙනෙක් ඉන්නවනම් එයාට සති සම්බුද්ධියගේ වඩන්නේ ඉස්සර වෙලා සිත්‍ය කරන්නේ. අතිවිද්‍ය කරන්නේ. ඒක මොකක්ද? දෙකද සුභ පරම කරගත්ත අත්විද්‍ය ඉස්සරහින් තියාගත්ත වැඩක් මෛත්‍රී කියන්නේ. එතන අපි කියන විපන්නාත හතරේ අනිත්‍ය දුක්ඛ අනත්ත අනිත්‍ය සංඥාව දුක්ඛ සංඥාව අනත්ත සංඥාව අසුභ සංඥාව මේ සංඥා හතර විපන්නාස සිරිමු ගලපේ කතා කරන්නේ නිච්ච දුක්ඛ අසුභ අනත්ත අනිත්‍ය සුඛ සුභ අත්ත කරන්න එපා. මෙන්න මේ දෙකෙන් මෛත්‍රී භූමික ක්‍රමික සංඥාම වෙලාම අත් සංඥා සහ සුභ සංඥාව ආශ්‍රය කරනවා. මෙන්න මේ දෙක දැනගන්න. සයිටි මෙන්න මේක අනුපාඩුව කියනවා. ඒ අනුපාඩුව කියන නිසා මෛත්‍රී ඕන වෙලාවට සිහියට කියන්න පුළුවන්. ඕනෑ වැඩිය අනුන්ගේ කරගන්න පුළුවන්. සාධිනව ඒ දිනේ නිසා ව්‍යාපාරයක් එක්ක අන්නේ විකුණන ලකුණක් පොච්චංගය ඇති කරගන්න නම් මේ අත්‍යන්ත අනුපගාමන සීලවා දස්සවීන සම්පන්න ඊට පංචස දීකුණු අවුටපත්තාවක් වුණ දස්සවීන සම්පන්න අත්‍යන්ත අනුපගාමන සීලවා දස්සවීන සම්පන්න මේ විදිහටමයි කියනවා ඉතින් ආරම්භව මෞකුසක විශ්ින් කැලීමක් ඒක නැත්තම් මෞකුසක නෙවෙයි තීනව කුසක යක්ෂ කුසක නැත්තම් පාරේ නැති ඒක නිසා මෛත්‍රී මාර්ගින් මේ යන පාරේ මේ පිටා සූත්‍රයේදී විශේෂයෙන් සංයුත්තනිකාය සූත්‍රයේ උගෝවත් ආලාදවරක සූත්‍රයයි ඒ වගේම අභිභෝජනක එනිසා අපිට ජීවිතය වෙන තෑම තීමනා බම්ක අපලා සෑම එකකින්ම අභිනේක සූත්‍රය සම්බන්ධීක කරගන්නවල සාජීවිත අවශ්‍ය වෙන ආනවාශයක් ලැබෙන ඉච්ඡාමයේ කොට ඒ දානමය කරකෝතිය මම හිතනවා අපිට ඒ සූත්‍රයේ ඉදිරිපත් කරන විචාරයකට යන්න පුළුවන් වෙන්නේ එනිසා මේ විදිහට දැනට මෞර්තික මන්ත්‍රයේදී මෛත්‍රිය පටන් අරගෙන යන මේ ගමන නැත්නම් දුක්ඛ කසනාවේ යන ගමනට මෛත්‍රිය ළඟින් දුක් දේ රැකන කරුණු ඒ ලබාගත යුතු සහ විපස්සමීය කියන විදිහ විපස්සනා සාහිත්‍යෙ මේ විදිහේ සම්පූර්ණ කරගෙන අරියත් කළ සමාපත්තිය තමයි ළඟා කර ගැනීමටම මේ ධර්ම කොටස් මේ තම තමන් ලබන අත්දැකීම් කොටස් භාවනා අත්දැකීම් හේතු ආසනා වේවා ප්‍රාර්ථනාවෙන් අද ප්‍රීති කර්මයේ සූත්‍ර ධර්ම දේශනාව අද දවසේ ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා විදිමාතර සැලසුම්ලා වේවා ඒ සංකල්ප පුතේ ඉගෙන ගන්න විශේෂ කටයුතු මේ වගේ මාතෘකාවක් දෛවල දෛව ලක්ෂණ කියන්නේ කතාවක් කියන්නේ. සාහන බලය. මාතාව ආව දෛවල. ඒකෙන් මේ ආහාර විචාරය කියලා කියන අර කතාව ඉස්සරහට සියුම්ලා ගොඩනගනවා. ආහාර මුද්‍රාවක් ඉන්න ගැනුණා මෛත්‍රික සේවනයක් හයක් කියන එක මනුෂ්‍යයන්ගේ පිළිතුරට සමානයි. ආහාර, සෙවීම, මුල හේලිම සහ මෛත්‍රික සේවනයක් හය. ධර්මයේ විදිහට කියන්නේ මෙන්නේ බයලක කරන්නේ සමානයි. කරුණා විශේෂං ලෞකිකෝ විශේෂං එනිසා උන්ටත් ධර්මයේ ආශ්‍රයෙන් බයනතු ජීවත් වෙනවා ඒක නැත්තම් මුතුන් දුක කරදරයි අපේ හිඳ පසු සමාන අරුණේ ජීව නම් ඒක විතරම බයෙන් ජීවත් වෙන නැකේ ජීවත් වෙන අනුන්ට හරන දුකේ දුක පැහැදිලිවම මේක තියෙන භාවතාව සතතාව කියන වචනේ තමයි යෝෂ්ණයේ සම්පූර්ණ නිරුක්ත කරලා තියෙන්නේ යම් කාලයක් අපේ තුල බයක් ඇතිවක් මේ පැත්තෙන් මේ කුෂිකතාවක් ඇති වෙනවා නම් ජීවිත දෙකයි ඇති වෙන කලයක් නයි කියන්නේ කුළු කියන කාර්යයන් රහත් මාර්ගයක් කියන්නේ මම සෝවාන් සතරගාමී යනකම් එන්නේ කියලා. ඒ තාක්ක මේ කුලෙන්සොල අර පසුගුණ කියනවා. පසුගුණ කියන්නේ සත්‍යබුද සත්‍යබුද පවතින. ඒක සම්පූර්ණ ලක්ෂණයක් තමයි මේ අභිහිත කුලිය කාලයේ සාවර ගුණ. අසතාවර දෙකට සීකා සීක දෙක වගේ ලක්ෂණ. සෝරණයිති. කියන්නේ ඇත්තටම සීලය සම්පූර්ණ වෙනකොට අතරාකාර බයිද කියන විදිහට සඳහන් කරලා තියෙනවා. කොහොමද මේ රචිතයක උපදේශ කරන අපාගාමී බය නැති වුණාට සාමාන්‍ය බය අනාගාමී වෙනකන් තියෙනවා. ඊට පස්සේ තව මුදල් තුනක් වෙනවා අනාගාමී වුණා උපකාර කරනවා උද්දච්ච කියන නිසා උද්දච්චයි කියන නිසා බය නැති එකෙන් මම බයනා නෙවෙයි කියන සැකක ගන්නේ ඒතර ආත්මාර්ගයෙන් උද්දච්චයි කියන්නේ උද්දච්චයෙන් කරපතර මේක කියනවා මෙතෙක් බයලා නැතිව බයලා ගියේ නැතිවත් මම බයලා තියෙනවා කියලා තියෙනවා කියන පොඩි මායාව ආත්ම සම්බන්ධය උසාත්තම ධර්මානුකූලව ආරම්භ සීල සම්පූර්ණකම සත්‍යාගාමී නැතිව ලොකු පිළිච්චයක්. ඒක තමයි සාගාමී නෝනතර දුක්ඛතරේකට ආත්ම හතකට ඇතිවෙන්න මේ විඥානේ කායිකක් තිබුණා. අපාර වෙන්නේ. ඒක තියෙන නිසා ඒක කරත් ඔය අත්කලිකේ අනුපාත කරනවා. නාගාමී තමයි සමාධි මොකද විශ්වාසයක් ඇති කරනවා. මොකද සමාධිය ගන්න පුළුවන්. කොහෙන්ද කුඩච්චයි කියන්නේ. ඒක මුලින්ම අර සංසු මනස නරුම්වර දැනගන්නවා. දැනගන්නාට පස්සේ ඒ බුද්ධ පැහැදිලි කරනවා. ඒකකට බය නැතුව බය වුණා දුක පස්සේ හැකරෙන්න නැති කාරණා මම හිතනවා ඒ රචනාවේ සිදුව ආදත්තකටින් කියන්නේ ඒකේ තන්දුල් හයිතු කියන්නේ අවුරුදු හතක් බලන් හිටියා ඉන්දරගේ ප්‍රවේශ කරනවා දෙයක් අපි නායකයන්ට නඩකියා ජීවිතේ බඳය වෙලා ලැබිටිනකොට හිතේ තියෙනවා එනිසා තාම උත්තර දෙකක් තියෙනවා ඒක කියනවා නම් උන්වහන්සේ විතරම ඇතුළේ ඉන්න බයසල බය කියලා විතරයි ඒක සාමාන්‍ය වෙලාවට කියලා නෑ. ඒක දුරු වෙලාවකට දැක්සින රෙගුලරට ඒක තමයි ඒ නිරීක්ෂිත ගැටේ හිත උදේ දක්වපු කරන්නේ. ඒ වගේම හේතු විකල්ප සමානට කරන නිරෝධ කෙලෙසින් නඩදාන කොමිට සුද්ධසෙන්දා දැකියක තෙන්ලා සුදුක්ෂර ගන්නවා.

Thank you.